මේ සත්වදේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගේ ගුණ අටක් පිළිබඳව කරන ලද ප්‍රකාශනය. මේ මහා ගෝවින්ද සූත්‍රයේ එවිට එක්තරා දේවතාවෙක් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා මේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ අහලා නිදුකාණෙනි මේ විදිහේ සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලා සතර නමක් ලෝකෙහි උපදින්නේ නම් කොයිතරම් මැනවිද තවත් කෙනෙක් කීවා හතර දෙනෙක් කෙසේ වෙතත් තුන් දෙනෙක් තවත් කෙනෙක් කීවා තුන් දෙනෙක් කෙසේ වෙතත් දෙදෙනෙක්වත් <coughs> ඊළඟට සක්‍රදේවේන්ද්‍රයා ඒ අවස්ථාවේදී කීවා එවං උත්තේ භන්තේ සක්කෝ දේවාන මින්දෝ දේවේ තාවතින්සේ ඒතද රෝච අට්ඨානං කෝ ඒතම් මාරිසා අමරකාසෝ යම් ඒකිත්වා ලෝකධාපියා ද්වේ අරහන්තු සම්මා සම්බුද්ධා අකුබ්බං අචරිමං උපජ්ජියුම් මේතං ථානං විජ්ජති ඒ බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන කාරණය. ඒ සම්්‍යක් සම්බුදුවරයන් වහන්සේලා දෙනම එකවර අපුබ්බං අචරිමං කියන්නේ අපුබ්බං කියන්නේ කලිනුත් නොවේ අචරිමං කියන්නේ පසුවත් නොවේ. ඒ කියන්නේ එකවර එක අවස්ථාවේදීම පහළවන්නේ උපදින්නේ කියන එකට කාරණයක් නැත් ඒව. මේතං ඡානං විජ්ජති අහෝගත මාරිතාසෝ භගවා අප්පා බාධු ඒ නිසා ලෝකෙහි පහළවන්නේ එකවරකට එක සම්්‍යක් සම්බුදුවරයන් වහන්සේ නමක් පමණයි. එබැවින් ඒ වැඩ සිටින උන්වහන්සේ අප්පා බාධු අප්පා තන්කෝ දීඝ කිරම් දීඝ මධ්‍යානං තිත්තේය. උන්වහන්සේ ලෙඩ නැතිව බොහෝ කලක් ලෝකෙහි වාසය කරන්න එයයි හොඳ කිච්චේ තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාම සම්පාය හිතාය සුඛාය දේමස්සා එවිට ඒ බුදුරජාණන් වහන්සේ ලොව වැඩ සිටින තාක්කල් උන්වහන්සේ බොහෝ දෙනාගේ හිත පිණිස සැප පිණිස ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ලෝකයාට අර්ථය හිතේ දෙවි මිනිසුන්ට අර්ථයේ හිතේ සැපේ සඳහා උන්වහන්සේ වාසය කරනත් එක්ක අතකෝ භන්තේ යේනත්තේන දේවා තාවසින් සා සුධම්මායන් සභායන් සම්නිසින්නා හුන්ති සම්නිපතිතා තං අත්තං චින්තයිත්වා තං අත්තං මන්තයිත්වා වුත්ත වචනාපි තං චත්තාරෝ මහරජාණු තස්මින් අත්තේ හුන්ති සච්ඡානුචිත්ත වචනා පිටං චත්තාරෝ මහා රාජාණන් ස්මින් අත්තේ හොಂತಿ සකීසු සකේසු ආපිනේසු පිතා අවිපක්කන්ත ඉතින් ඒ දේව සභාවේ ඔවුන් රැස්වන් දෙවිවරු යම්කිසි කාරණයක් සඳහා ඒ කාරණය කුමක්ද කියලා මෙතන දක්වන්නේ නැහැ. ඒ රසූයේ යම් කරුණක් සඳහා නම් ඒ කාරණය සාකච්ඡා කරලා අදහස් වමාරු කරගෙන ඒ ඒ ඔතනින් විසිර යන්නේ නැතිව ඒ සතරවරම් රජවරු අනිකුත් දෙවිවරු කියන හැමදෙනම ඔවුන්ගේ ආසන වලටම වෙලා සිටියා. තත්මින් අපේ හොන්ති සකේසු සකේසු ඔවුන්ට තවත් කාරණයක් තියෙනවා. මොකද මේ රැස්වුණු කාරණය ඊට පස්සේ කියවෙන එක ඒ කාරණය එක කරුණක් වුණට මේ දිව්‍ය සභාවේ රැස්වන්නට ඒ තමා ඔවුන් බණ අසන්නට සූදානම් වන අවස්ථාව. යේ වාක්ක වාක්‍ය රාජානෝ පටිග්ගයිහාන ශාසනේ විප්පසම්න මනා සංසා සංසු සම්හ්‍යා සම්හ්‍යාසනේ ඒ උන් උනගේ ආසන වෙලාවටම වෙලා සිටි බවයි කියන්නේ. අතකෝ භන්තේ උත්තරාය දිසාය උලාරෝ ආලෝකෝ සංජායති අපවිත උතුරු දෙසෙන් බොහොම <clears throat> උදාර බොහොම උසස් බොහොම අලංකාර විශාල ආලෝකයක් පහළ වුණා. එළියක් ඇති වුණා. ඕභාසෝ පාතුරාකෝසි. අතික්කම්මේව දේවානම් දේවානු භාවක්. ඒ දෙවිවරුන්ගේ තිබෙන ආලෝකයක්. ඒ ඔවුන්ගේ ආලෝකයේ පරයෙන්. ඔවුන්ගේ ආලෝකයේ යට කරමින් ඊට වඩා උසස් ආලෝකයක් ඒ උතුරු දිශාවෙන් පහළ වුණා. අතකෝ භන්තේ සක්කෝ දේවාමනින්දෝ දේවේ තාවතිංසේ ආනන්දති යථාකෝ මාරිතා නිත්තානි දිස්සන්ති උලාරෝ ආලෝකෝ සංජායති ඕභාසෝ පාතු භවති භක්මා පාතු භවිස්සති භක්මනෝ හේතං කුබ්බ නිමිත්තං පාතු භාවාය යදිදං ආලෝකෝ සංජායති ඕභාසෝ පාතු භවති නිදුකානනි යම් නිමිත්තක් දක්නා ලැබේද මාරිසා නිමිත්තානි දිස්සන්ති නිමිත්තානි කියලා බහුවචනයෙන් කියන්නේ නිමිතින් දක්නා ලැබෙත් දකින්නට තියෙන උලාරෝ ආලෝකෝ සංජායති බොම උසස් ආලෝකයක් සංජායති කියන්නේ හැඳින ගන්නට පුළුවන් ඒ ඕභාසෝ පාතු භවති ඕභාසෝ කිවිති ආලෝකයටමයි පහළ වෙයි ධක්මා පාතු භවිස්සති. දැන් ආලෝකයයි මේ පහළවන්නේ. පාතු භවති. ඒ ආලෝකය දැන් පහළ වෙනවා. ඒක යම කැටිවීමට పూర్ව නිමිත්තක්. කලින් ඒක ආලෝකයේ පහළවන්නේ යම් අවස්ථාවකද ඊට පසුව සිදුවන දෙයක් තියෙනවා. ඒකයි පෙන්වන්නේ මෙතන බ්‍රහ්මා පාතු භවිස්සති. බ්‍රහ්මයා පහළ වනු ඇත. ඒ කියන්නේ භක්මයා මෙහි එනු ඇත කියන එක. භක්මා පාතු භවිෂ්‍යති. භක්මනෝ හේතං කුබ්බ නිමිත්තං පාතු භාවාය. භක්මයා මේ තැනට පැමිණෙන බවට පූර්ව නිමිත්තක් ලකුණක් තමයි මේ ආලෝකයේ ඇතිවීම. යදිදං ආලෝකෝ සංජායති ඕභාසෝ පාතු භව. ඒ මොකද ඒ දෙවිවරුන්ට දෙවිවරුන්ගේ ඇස් බොහෝම තියුණු ඇස් වුණට බොහෝ මේ අපි අඳුරුයි කියා කලකන තැන් වල තිබෙන දේ වුණට පෙනෙනවා. සමහර දෙයක් ඒ කියන්නේ වුණට විනිවිද දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි දෙයක් තුලට වැඩි දොරගුළුලා සිටියට ඒ දෙවියෙකුට අපව බලන්නට බැරි නෑ. ඔවුන්ට විනිවිද දක්නට පුළුවන්කම තිබෙනවා. ඒ දිවස්ස ඒ බඳු එකක් ඒ නිසානේ දැන් ඉබඳු නුවණකුත් උපදවා ගත හැකි නෙමෙයි. දැන් මිනිසුන් වන අපට ඒ දිවස්ස කියන එක උපදවා ගන්න. ඒ දිවස්ස උපදවා ගත්තොත් දිවසින් දකින්නට පුළුවන් වෙන අයට වැසී තිබෙන දේවලු. ඒ දිවස්. දැන් දෙවිවරුන්ට එහෙම දිවසක් තියෙනවා. දිවසක් තියෙනවා. ඒ නිසායි ඒ දුරතෝපි පස්සම්ති ආසන්නාපින දිස්සන්ති යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළනේ ඔය පාප කර්ම පව්කම් කිරීම කෙනෙක් සංගවි කළාන් ඒ ඒක පිළිබඳ රහසක් නැත මත් නිසාද ඒ බොහොම දුර තිබෙන දේවල් දකින්නට පුළුවන් අයද ලෝකෙහි සිටිනවා ඔවුන් දුර සිටද අපව දකිනවා ඒ දුරතෝපි පස්සම්ති එහෙත් අපට ඔවුන් ළඟට ආවත් පෙරෙන්නේ නැහැ. ආසන්නාපින විස්සන්ති අපේ ළඟ සිටියත් ඔවුන්ව අපට පෙනෙන්නේ නැහැ කියලා. දැන් ඒ වගේ දෙවිවරුයි කියන පිරිස ඔවුන්ට වමනා නම් අප ඉන්න තැන්වලට එත් හැකියි. ඒ බොහෝ විට ඔවුන් එහෙම එනවා නම් අපට දක්නට පුළුවන් වෙන පරිදි එනවා නම් ඔවුන් යම්කිසි ශරීරයක් මවාගෙන යම් කිසි වේශයක් මවාගෙන ඔවුන්ට මේ ශක්තිය තියෙන ඒ ඔවුන්ට ලැබුණු පුණ්‍ය irdiya දින නිසා ලැබුණු එකක්. දැන් දෙවිවරුන්ට අපට මෙන් යම් තැනකට යා ගන්නට වාහන ආදී වැනි දෙයක් වුණා නැහැ. ඔවුන්ට යම් තැනකට යන්නට ඕනේ කියලා අදහස් කළ පවණින් ඒ තැනට යන්නට පුළුවන්. ඉතින් මේ විදිහේ ඒ ඔවුන්ගේ කර්මයෙන් ලබ ඒක කර්ම irdiyak. ඒ දැන් මේ බ්‍රහ්මයෝ දෙවියෙකු දේවත්වයට පැමිණීමට සිදු කරන කුසල් මේ කාමාවචර කුසල්. කාමාවචර කුසල් දන් දීම, සිල් රැකීම ආදී වශයෙන් කරන කාමාවචර කුසල් තිබෙනවානේ. ඒ කාමාවචර කුසලයෝ දේවත්වයටද පමුණුවන. දැන් ඒ කාමාවචර කුසල් දේවත්වයට පමුණුවන කාමාවචර කුසලය මනුෂ්‍යත්වයට පමුණවන කාමාවචර කුසලයට වඩා බලසම්පන්නයි. සමහරෙක් හිතනවා මේ මිනිසෙක් වීමේ කුසලය දෙවියෙක් වීමේ කුසලයට වඩා බලයක්වත් නෑ. දෙවියෙක් වීමේ කුසලය බලවත් එක. බලවත් එක. ඒක උන් ඒ නිසා මිනිසෙකුට තිබෙන කරදර දෙවියෙකුට නෑ. දෙවියා Tamange පුණ්‍ය ශක්තිය හිතු කොටගෙන ඔහුගේ ආහාර පාන ආදී ඒවා ලබා ගැනීම සඳහා තරම් වෙහසකටපත් වෙන කෙනෙක් නෙවෙයි. මිනිසා කියන තැනත්තා මිනිසාගේ ජීවිතය පින නිසාම තවත් වාදිර යන්නට පුළුවන් ජීවිතයක් නෙවෙයි. ඒ නිසා තමයි අපිට පිනක් ඕන. නමුත් ඒ වගේම වමනා කරනවා අපගේ උත්සාහය. උත්හාන පළුප ජීවි කියලා එන්නේ. උත්හාන පළුප ජීවි. අපි උත්සාහ කරන්නට වෑයම් වීරිය කරන්නට ඒ ඒ දේ ඇති කර ගන්නට නිපදවා ගන්නට උත්සාහ කරා. දැන් දෙවියාට දැන් අපිට කැම උගමනා වුණොත් අපි කැම හදා ගන්නවා. දෙවියාට කැම උගමනා වුණාම හදා ගන්නට ඕන නැහැ. ඒ හිතුණු හැටි උට ආහාර ලැබෙනවා. ඉතින් උත්තාන කලූප ජීවිනේ මෙතන පුණ්‍ය කලූප ජීවි. අන්න ඒ විදිහේ දැන් එහෙම කියන විට සමහරකට හිතාගන්නටත් බෑ සමහරකට හිතෙන්නට පුළුවන් මේක නිකන් දේව කතාවක්ම තමයි කියන්නේ ඈ නිකන් බොරුවක් කියලා අසත්‍යයක් කියලා හිතෙන්නට පුළුවන් නෑ එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේම වදාරනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මිනිසුන් අතර ඊටාම විශ්වාස සැපේ විඳින්නා හැටියට දක්වන්නේ චක්‍රවර්ති රජතුමා චක්‍රවර්ති රජතුමා ඉතින් චක්‍රවර්ති රජතුමාට පහළ වෙන සප්ත රත්නයක් තියෙනවා. තමන්ගේ ඒ චක්‍ර රත්නානුභාවයෙන් ඕනෑම තැනකට තමන්ගේ පිරිසත් සමග ඕනෑම තැනකට යන්නට පුළුවන්. එහෙම චක්‍ර රත්නයක් ගැන ඒ එහෙම මිනිසුන් අතර ඉතාම උසස් සැපේ විඳින චක්‍රවර්ති රජතුමාගේ ඒ සැපය දෙවියෙකුගේ නාම ගෝත්‍ර වශයෙන් ප්‍රසිද්ධ නැති ඒ කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයාය සම්තුෂ්ක දේවි දෙවියාය ආදි වශයෙන් නාම ගෝත්‍ර වශයෙන් ප්‍රසිද්ධ දෙවිවරු ඉන්නවනේ ඒ හැර නම් ගෝත්‍ර වශයෙන් ප්‍රසිද්ධයක් නැති නිකන් අර දැන් අය මේ අඤ්‍යතරා දේවතා කියලා ඉන්නේ ඈ අඤ්‍යතරා දේවතා මේ මංගල සූත්‍රයේ දේශනා කිරීමේදී ඉදිරියට ආවේ ඔහු නාම ගෝත්‍ර වශයෙන් ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි එක්තරා දේවතාවෙක්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරනවානේ ශක්‍ර දේවේන්ද්‍රයයි කියලා. නෑ අඤ්‍යතරක්. දැන් එහෙම දේවතාවෙක් දෙවියෙක් වද විඳින සැපය. හා ඒ මිනිසයන් අතර උසස්ම සැපේ විඳින චක්‍රවර්ති රජතුමාගේ සැපය. කියන මේ දෙක සසඳන විට චක්‍රවර්ති රජතුමාගේ සැපය දිලිඳුයි කියලා දක්වනවා. කපනා කියලා. කපන කියලා කියන්නේ කෘපණයාගේ කියන්නේ දිලිඳක්. දිලින්න. එතකොට ඒ දිලින්දෙච්ච දුප්පතෙච්ච නැත්නම් දුප්පත් එකක් ඒක. සක්‍රමේරේන්ද්‍රයාගේ මේ නෙමෙයි සාමාන්‍ය දෙවියෙකුගේ. ඒ දිව්‍ය සම්පත්තිය චක්‍රවර්ති රජතුමාගේ සම්පත්තිය හා සම්බන්ධ නැවිත අර දෙවියා විඳින සැපය උසස් එකක්. උසස් ඒකයි දක්වන්නේ. අපනාට. අනේ ඉතින් එහෙම මේ දෙවිවරු බ්‍රහ්මයෝ ඒ කියන්නේ ඊටත් වඩා උසස් පිරිස. ඉතින් බ්‍රහ්මයාගේ සැපය ඒ මේ කාම සැපේම නෙවෙයි. දෙවියන්ට තිබෙන්නේ කාම සැපනේ. දෙවියන් අතරම මේ මේ සාසනික ප්‍රතිපත්ති පුරා දෙවිවන දේවත්වයට පැමිණෙන දෙවිවරු අන්‍ය දෙවිවරුන්ට වඩා මේ කරුණු 10කින් උසස් දැනක් භජනය කරනවා කියන එක බුදුරජාණන් වහන්සේම දක්වලා ඒ මුල් කර්ම පහ ඇටියට දක්වන්නේ දිව්‍යමය වර්ණේ දිව්‍යමය මේ ආශේ දිව්‍යමය යසසින් දිව්‍යමය අධිපතිකම බලය කියන කර්ම පහ අනිත් ඒ කර්ම පහ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. කියන මේ පහ. ඒ 10 මේ මේ ශාසනයෙහි පිළිවෙත් පුරා ඒ පිළිවෙත් පුරා ලබන්නට බලාපොරොත්තු වන ඒ උසස් ඵල මේ ජීවිතයේදී ලබා ගන්නට බැරි කෙනෙක් මේ සැබ දෙවියන් අතර උපන්නම ඒ දෙවියා අර කියන ලද කරුණු 10න් අනිත් දෙවියන්ට වඩා ඉහළ තැන භජනය කරනවා. ඉහළ තැන. ඒ මොකද ඒ ඒයින් දක්වන්නේම පිනෙන් ලබා දෙන දේ. පිනෙන් තිබෙන මේ බලවත් සාසනික පුණ්‍ය කර්මය මේ අසාසනික පුණ්‍ය කර්මයකට වඩා බලවත්. ඒ මොකද සාසනික පිනේ කියන එක මේ ශාසනයෙහි කවදාවත් නැත්නම් අබුද්ධෝත්පාද කාලයක නොලැබෙන රත්නත්‍රයක් තිබෙනවා. රත්නත්‍රය. ඒ රත්නත්‍රයේ සමහර ඒතරම් සැලකිල්ලට නොගත්තන් මේ රත්නත්‍රය නිසා අප කරන හැම පිනක්ම විශේෂ වෙනවා. ඒ විශේෂකරණ එක තමයි රත්නත්‍රය. ඒ රත්නත්‍රය පිහිට කරගෙන සරණ කරගෙන මේ රත්නත්‍රයේ කුමක් සඳහාද? නිවන සඳහා. එතකොට නිවන් දැකීමේ බලාපොරොත්තුවක් තිබෙනවා අපට. අපේ එක පරමාර්ථයක් එය. ඒ සමහර විටක එයම පරමාර්ථ කරගෙන කරන පින් තිබෙනවා. ඒ පින උසස් පින. ඒ ඒ පිනට සමාන කොට දක්වන්නට බෑ. ඒ අසාසනික වෙන ආගමිකයන් කරන පින්කම්. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ ඒවා බොහොම ලස්සනට දේශනා කරලා තියෙනවා. ඒ තමන් වහන්සේම මොකද අර මේ දුන්න දානයක් ගැන කියන්නේ වේලාම. වේලාම කියන භාග්මණේක වශයෙන් ඉපද දන් දුන්නා. අවුරුදු ගණනක් පැල් බැඳගෙන දන් නදිනපත. නමුත් ඒ දාණය පිළිබඳව වහන්සේව වදාරනවා එක් සෝවාන් පුද්ගලයෙකුට දුන්නා ඊට වඩා බොහෝම ඉහළයි. වෙනකක් තබා තිසරණ ගත උපාසකයෙකුට දුන්නා. අර ඒසා දීර්ඝ කාලයක් දුන්න දාණයට වඩා ආනිසංස ඒ හේතු කොටගෙන ලැබෙනවා. එහෙම ගත්තා. ඒ මොකද මේ රත්නත්‍රය බොහෝම විරල දෙයක් ලෝකෙහි. ඒ රත්නත්‍රය සරණ කරගත්ත යමෙක් වෙනම් ඒ තැනත්තා අනිත් කෙනෙකුට වඩා උසස් තැනක සිටින්න. ඒ රත්නත්‍රයේ පිහිටේම පිටින්ම ලබාගත්තා නුණ. දැන් රත්නත්‍රයේ පිහිට ලබාගත්තා යයි කියන්නට තිබෙන්නේ කාටද? සෝවානාදි මාර්ගඵලයන්ට කැමිනිය අයට. එය ඇයි යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගම්සන්ති අපාය පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණස්තන්ති එමෙ එමෙ යේකේචි බුද්ධං සරණං ගතාස. ඒ වගේමයි ධම්මං සරණං ගතාස, සංඝං සරණං ගතාස කියලා එනවා. ඒ ධාත තුන. යමකේ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රය සරණ ගියේ වේද? බුද්ධං සරණං ගතාස. නතේ ගමිස්සන්ති අපායං. ඔව්හු අපායට නොයන්නාහුය. අපායට නොයන්නාහුය. එනකොට අපායට යන බව නැති කළා. ඒ සරණය සිදු කරගත් හේතුවෙන් ඒ ලෝකෝත්තර සරණාගමනය. ඒ ලෝකෝත්තර සරණාගමනය ලබාගන්නේ සෝවාන් මාර්ගයට පැමිණීමෙන්. මෙතේ ගමිස්සන්ති අපාය පාහාය මානුසං දේහ මේ මිනිස් කය අත්හැරලා දේවකායම් පරිපූර්ණස්සම් දිව්‍ය කය පුරවත් ඒ කියන්නේ දිව්‍ය බවට දිවි බවට පැමිණෙනවා දැන් අන එහෙම රත්නත්‍රයේ පිළිබඳව තිබෙන ඒ ගුණය උසස්කම ඒ හැම විටම සලකන්නට වටිනවා. එදින් මේ භ්‍රක්‍මයේ කියන්නේ ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන උපදවාගෙන භ්‍රක්‍ම ලෝකයේ උපදින. ඒ භ්‍රක්‍ම ලෝකයේ උපන් භ්‍රක්‍මයෙකුගේ ශරීරය දෙවියෙකුගේ ශරීරයට වඩා සූක්ෂම ශරීරයක්. සූක්ෂමයි. ඒ නිසා දෙවියාගේ ශරීරයේ අපට නොපෙනෙන්නේ ඒ අපේ ඇසින් දැක ගන්නට පුළුවන් තරමේ ගොරෝසු ශරීරයක් නොවන නිසා. ඒ වගේ දෙවියෙකුගේ ඇසින් බ්‍රහ්මයෙකුගේ ශරීරය දකින්නට බෑ. ඒ තරම් සිව්. දෙවියෙකු දෙවියන් සිටින තැනට බ්‍රහ්මයෙකු පැමිණෙන බව දෙවිවරු දැනගන්නේ මේ ආලෝකයෙන්. ඒකයි ඔහු කියන්නේ චක්ක දේවේන්ද්‍රයන් කියනවා භක්මා පාතු භවිස්සති. භක්මනෝ හේතං කුබ්බ නිමිත්තං පාතු භාවාය. මේ ආලෝකය ඇතිවීම භ්‍රක්‍මයා මේ ස්ථානයට පැමිණෙන බවට పూర్ව නිමිත්තය. යදිදන් ආලෝකෝ සංජායති ඕභාසෝ පාප්ප. යථා නිමිත්තා දිස්සන්ති භක්මා පාතු භවිස්සති ධක්මනෝ හේතං නිමිත්තං ඕභාසෝ විපුලෝ හෝති. විපුලෝ මහා. අර ඒ කාරණේමයි කියවේ. ඊළඟට එනවා සනන් කුමාර කතා කියන. මේ සනන් කුමාර කියන්නේ සමහර තැන්වල සනත් කුමාර කියලා කියන ඒ ධක්ම. ඒ ධක්ම අත්මා මේ දෙවිවරුන්ට බණ කියන්නට එන්නේ. දැන් ඒ අතකෝ භගවා දේවා තාවකින් අතකෝ භන්තේ දේවා තාවකින්සා යථා සකේසු ආසනේසු නිසීදින්සු එකල්හි ස්වාමීනි ඒ කෞතිසා වේ දෙවිවරු යථා සකේසු ආසනේසු නිසීදින්සු සම්සේ තමන්ගේ තම තමන්ගේ ආසනවල හිඳගෙන ඕභාසමේතං ඤස්සාන යම් විපාකෝ භවිෂ්‍යති සත්‍චිකත්වාව ගමිස්සාම ඕභාසයක් ආලෝකයක් ඕභාසං ඒතං ඤස්සාම මේ ඇතිවන්නා වූ ආලෝකය නම් දමිමු දැන් ඒක තේන එකක් නේ ඤස්සාම යම් විපාකෝ භවිෂ්‍යති දැන් ඒ ඕභාසය කියන ආලෝකය ඇතිවීම නිසා යම් ප්‍රතිඵලයක් සිදු වෙන්නේ. ඒකයි මේ විපාකෝ කිව්වේ එතන. යමක් මේක හේතුවක්. ආලෝකය හේතු වශයෙන් ගත්තාම ඒකේ ඵලයක් ලැබෙන්නේ. යම් විපාකෝ භවිෂ්‍යති. මේ නිසා ඇතිවන යම් ඵලයක් වන්නා වන්නේය භවිෂ්‍යති. සච්චිකත්වාවනම් ගවිස්සාම. ඒක කුමක්දයි කියලා දැනගෙනම මෙතනින් ඉවත්ව යන්නේම. ඒකයි සත්‍යකත්වාව නම් ගම්ස්ථාව. එය දැනගෙනම මෙතනින් යන්නේම කියලා ඒ අය ඔවුන්ගේ අසුන් වලටම වෙලා සිටියා. චත්තාරෝපි මහරජාණෝ යතා සකේතු ආසනේ සුනිසීදීස් ඒ සතර මහා රජවරු එහෙමම කියලා ඒගොල්ලන්ගේ අසුන් වලට වෙලා සිටියා. ඉදං කුත්වා දේවා තාවතින් සා ඒකග්ගා සමාපජ්ජික්සු යත් ඊළඟට මේ අසන්නට ලැබුණු අනිකුත් සෞතුසාවක දෙවිවරු හැමදෙනාම එකගව ඕභාපනේ තණ්හස්සාව යම් විපාකෝ භවිෂ්‍යති සත්‍යකත්වාවනම් ගම්සාමාති යා ආලෝකයක් තේ දැනගන්නට තිබෙනවා ඒකේ යම් ඵලයක් නම් වේවි ඒක දැනගෙනම මෙතනින් යනවා කියලා Tamange අසුන් වලටම වෙලා සිටියා. යදා භන්තේ භක්මා සනං කුමාරෝ දේවානං පාවතිංසානං පාපභවති ඕලාරිකං අත්ථභාවං අමිත් අබිනින්නිත්වා පාපභවති. ස්වාමීනි යම් අවස්ථාවකදී ඒ සනත් කුමාර භක්මරාජයා දෙවියන් අතරට පැමිණෙන්නේ නම් ඒ පැමිණෙන විට ඔහු ඖදාරික ආත්ම භාවයක් ඒ කියන්නේ දිවිවරුන්ටත් පෙනෙන්නට මේ ශරීරයක් මවාගෙනයි එතනට එන්නේ. යෝකෝ කම්පන භන්තේ භ්‍රමණෝ රකතිවන්නා වන්නෝ අනබි සම්භවනීයෝසෝ දේවානං තාවතිංසානං චක්කුපතස් යෝකෝ භන්තේ භ්‍රමණෝ පකතිවන්නා ස්වාමීනි භ්‍රමයාගේ යම් ප්‍රකෘති වර්ණයක් තියෙනවා. ප්‍රකෘති වර්ණය කියන්නේ ඔහුටම ආයත් ඔහුගේම ශරීර වර්ණය වේනම් එතන ඔහුගේ ප්‍රකෘති ශරීරයේ වේනම් අනදි සම්භවනීයෝ සෝ දේවානං තාවතින්සානං චක්කුපතස් පෞත්සාවති දෙවිවරුන්ගේ ඇහැට ඒ රූපය නොපෙනෙන එකකි. ඒක පෙනෙන්නේ නැහැ. අනබි සම්භවනීයෝ කියේ ඒකයි. ඒකෙන් දැනගන්නට බෑ. අනිබි සම්භවනීයෝ සෝ දේවානම් තාවතිංසානම් චක්කුපතස් යදා භන්තේ භක්මා සමන් කුමාරෝ දේවානම් තාවතිංසානම් පාතු භවති සෝ අඤ්ඤේ දේවේ අතිරෝචති වන්නේන චේව යස්සා ස්වාමීනි යම් අවස්ථාවකදී ඒ සමන් කුමාර භක්මයා දෙවියන් අතරට කෞතිසාවට පැමිණෙන්නේද ඒ අවස්ථාවේදී එතන අනිත් දෙවිවරු සියලු දෙනගේම ශරීර වර්ණය අභිභව බබලන ශරීරයක් ඇතිව පැමිණේ අතිරෝචති වන්නේන සේව යසසා තේයතාපි බන්තේ සෝ වන්නෝ විග්ගහෝ මානුසං විග්ගහං අතිරෝචති ඒවමේව කෝ භන්තේ යදා බ්‍රහ්මා සනං කුමාරෝ දේවානං පාවතිංසානං පාතු භවති සෝ අඤ්ඤේ දේවේ අතිරෝචති වම්මේන චේව යසසාච්ච යදා භන්තේ භග්නා සනං කුමාරෝ දේවානං පාවතිංසානං පාතු භවති නතස්සං පරිසායන් කෝචි දේවෝ අභිවාදේතිවා පච්චුත්තේතිවා ආසමේනවා නිමන්ති නතස්සං පරිසායන් කෝචි දේවෝ අභිවාදේතිවා පච්චුත්තේතිවා ආසනේනවා නිමන්ති සබ්බේව තුනී භූතා පංජලිකා පල්ලංකේන නිසීදಂತಿ යස්සදානි දේවස්ස පල්ලංකං ඉච්ඡති ධම්මාසනං කුමාරෝ තස්ස දේවස්ස පල්ලංකේ නිසීදිස ඒ සනන් කුමාර ධර්මයා දෙවියන් අතරට පැමිණෙන විට ඒ දිව්‍ය පිරිසෙහි කිසි දෙවියෙක් ඒ සනන් කුමාරයන්ට නතස්සං පරිසායන් කෝචි දේවෝ අභිවාදේ කියලා වඳින්නේ නැහැ. සච්චුත්තේ කියලා. ඒ ඉදිරියට නැත්නම් ආසනයේ නැගිටීම නැගිටීමද කරන්නේ නැහැ. ආසනේනවා නිමන්තේ මේ ආසනය පිළිගන්නේ කියලා එහෙම අසුන්දීමකුත් කරන්නේ නැහැ. සබ්බෝ තුමි භූතා පංජලිකා පල්ලංකේන නිසීදා. ඒ හැමදෙනම නිශ්ශබ්දව ඇඳිලි බැඳගෙන පංජලිකා ඇඳිලි බැඳගෙන පල්ලංකේන නිසීදන් කලක් බැඳගෙන තමන්ගේ අසුන් වල වාඩි වෙලාම සිටිනවා. යසදානි දේවස්ස පල්ලංකං චිස්සති බ්‍රහ්මා සමන් කුමාරෝ යම් දෙවියෙකුගේ ආසනය ඒ සමන් කුමාර දෙවියා කැමති වේද සමන් කුමාර තස්ස දේවස්ස පල්ලංකේ නිසී විසති අන්න ඒ එම දෙවියෙකුගේ ආසනයක ධර්ම රාජයා ඉඳගන්න යස්සකෝ පරිභන්තේ දේවස්ස භක්මා සමන් කුමාරෝ පල්ලංකේ නිසීදති උලාරං සෝ ලබති දේවෝ වේද පටිලාභං උලාරං සෝ ලබති දේවෝ සෝමනස්ස පටිලාභං යම් දෙවියෙකුගේ ආසනෙහි ඒ සනන් කුමාර භක්මරාජයා ඉඳගනිද්ද එවිට ඒ ඒ ආසනයේ අයිති දෙවියා මහ ප්‍රීතියකට පත් වෙනවා. ඒ වගේම මහ සෝමනස්සයකට පැමිණෙනවා. සේයතාපි බම්පේ රාජා කප්පියෝ මුභාවසිට්ඨෝ අදුනාවිසිට්ඨෝ රජ්ජේන උලාරන්තෝ ලබති යම්සේනම් ස්වාමීනි මේ <clears throat> ක්ෂත්‍රිය රජ කෙනෙක් තමා උතුණු කලන් අවස්ථාවේදී යම් ප්‍රීතියක් යම් සතුටක් ලබන්නේද ඒ උතුණු කලන් නැති එක අන්න ඒ වගේ සතුටක් ප්‍රීතියක් ඒ දෙවියාට ලැබෙනවයි Tamanගේ ආසනයේ සනන් කුමාර ඉඳගත්තයි. සෝමනස්ස පටලා ඒව මේවකෝ භන්තේ යස්ස දේවස්ස බ්‍රහ්මා සනන් කුමාරෝ පල්ලංකේන සීදති උලාරංසෝ ලබති දේවෝ වේදපටිලාභං උලාරංසෝ ලබති දේවෝ සෝමනස්ස පටලාභ අත භන්තේ බ්‍රහ්මා සනන් කුමාරෝ දේවානං සාවතිංසානං සම්පසාදං විදිත්වා ඒකල්හි ස්වාමීනි ඒ සමන් කුමාර භක්මයා දෙවියන්ගේ අවතිසා දෙවියන්ගේ ඒ සතුට ප්‍රීතිය දැනගෙන අන්තරහිතෝ ඉමාහි ගාතාහි අනුමෝදි අන්තරහිතෝ කියන්නේ ඒ වේගේ තමන් නොපෙනී සිට මේ ගාථාවලින් අනුමෝදන් කරනවා මෝදන්ති වත බොහෝ දේවා තාවතිංසා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතා. මේ තෞතිසා දැසි දෙවිවරු සත්‍යයා සහිත සහින්දකා කිය එක. සත්‍යයා සහිත ඒ තෞතිසා දැසි දෙවිවරු ඒකාන්තයෙන්ම මෝදන්ති ප්‍රීති වෙනවයි තථාගතං නමස්සන්තා තථාගතයන් වහන්සේට নমස්කාර කරමින් ධම්මස්සච සුධම්මතා ධර්මයේද සුධම්මතාව ධර්මයේද මා ධර්මයේ සුධර්මතාව කියන්නේ ධම්ම සුධම්මතා දැන් මේ දිනතුන් අහලා ඇතිනේ බුද්ධ සුබුද්ධතා ධම්ම සුධම්මතා සංඝ සුප්පටිපන්නතා කිය. ඒ බුද්ධ සුබුද්ධතා බුදුරජාණන් වහන්සේගේ විකාන්තය මනාකොටම බුද්ධ භවය කියන්නේ ප්‍රවිධන කියන්නේ ධම්මස්සච්ච සුධම්මත ධර්ම සුධම්මත ලෝකෙහි ධර්මයේ කියන ඒවා ඕන බොහෝ තිබෙනවනේ නොයේ ධර්ම තිබෙනවනේ ලෝකෙ ඒ ශක්තිය ඇතැම් ඒ ධර්මවල තිබෙනවා. ඒත් ලෝකෝත්තර සත්‍යය ලබා දෙන්නට බෑ. ලෝකෝත්තර සත්‍යයක් ලබා දෙවන ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසායි ඒ නීයානිකං සුදේශික. නෛර්යානිකයි මනාකොට දේශිකයි. ඒ ධර්මය තමයි සුධම්මතා කියන මනා ධර්මයක් කියන බව ඇත්තේ. නවේ දේවේච පස්සන්තා වන්නවන්තේ යසස්සිනෝ දසක් දිනේ සුගතස්මින් භ්‍රමචර්යයන් චරිත්වාම ඉභාගත ඒ අනන් කුමාර ධර්මයාම කියනවා නවේ දේවේච පස්සන්තා වන්නවන්තේ යසස්සිනි වර්ණවත් වූ කියන්නේ ශරීරාලංකාරයෙන් යුක්ත වූ යසස්සිනේ කියන්නේ යසතුන් යුක්ත වූ පරිවාර සම්පත්තියෙන් යුක්ත නැත්නම් කීර්තියෙන් යුක්ත යසස කියන ඒ වචනේ ඒ තේරුම් දෙකම තියෙනවා මෙතන පරිවාර සම්පත්තියෙන් යුක්ත කීර්තියෙන් යුක්ත ඒ දෙවිවරු මොන දෙවිවරුද නවයේ දේවේ අලුත් දෙවිවරු අලුත් දෙවිවරු නවයේ දේවේච පස්වංශ අලුත් දෙවිවරු දකින්න කල්හි වන්නවන්තේ යසස්සිනේ කොහේ ඉඳලා ආපු අයද සුගතස්මින් භක්මචර්යයක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සුගතස්මින් කීවේ මේ ශාසනයෙහි නැත්නම් බුදුරජාණන් වහන්සේ වෙත භක්මචර්යයන් චරිස්වාරේ ඉදාගත්තේ භක්මචර්යාවෙහි හැසිර එයින් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මහානදම් පුරලා මහානදම් පුරලා ඒ මෙතනින් චුතව එහි උපන්න ඒ දෙවිවරු රූප සම්පත්තියෙන් ආ යසසින් අන්‍ය දෙවිවරුන් අභිභවා සිටිනවා. චරිත්වා චරිත්වාන විභාගතේ තේ අන්‍යේ අතිරෝචಂತಿ. ඔවුන් වූ අන්‍ය දෙවිවරුන්ට වඩා බබලනවා. මොනවයින්ද වන්නේන යසසායම වර්ණයෙන් යසසින්හා ආයුෂයෙන් ශාවකා භූරි පඤ්ඤප්ප විශේෂූපගතා ඉද ඒ බුහුරිපඤ්ඤ කියන්නේ බුදුරජාණන් වහන්සේටනේ බුහුරිපඤ්ඤ තථාගත ඒ බුහුරිපඤ්ඤන් වහන්සේගේ මේ ශ්‍රාවකය විශේෂ රූපගතයිද මහාට මේ දිව්‍යයන්ව ඉපද පැමුණුනේ විශේෂයකට අනිත් අයට වඩා වෙනස් බවකට පත්යි වෙනස් තත්වයකට ඉදන් විස්වාම නන්දන්ති කාවතිංසා සහිතයි. මේ කාරණය දැක බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්මචර්යාවෙහි හැතිර ඉන්තුතව මෙහි ඉපද මේ වර්ණයෙන් යසසේ ආයු ආදී මෙයින් අන්‍ය දෙවිවරුන්ට වඩා බබලන දෙවිවරුන්ව අලුත් දෙවිවරුන්ව දක්නා වූ ඒ තෞතිසා වැසි දෙවිවරු සහින්දකා සත්‍යදේවේන්ද්‍රයා සහිත ඉදන් විස්වාන නන්දන් ඒ දැකලා ඔහු සතුටු වෙනවා නන්දන් තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මක ඔහු සතුටු වෙන අතරම බුදුරජාණන් වහන්සේටත් ඒ ධර්මයටත් ඔවුන් নমස්කාර කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්මාන් ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදී මේ මෙහි උපන්න මේ දෙවිවරු අන්‍ය දෙවිවරුන් අභිභවා ආයු වර්ණාදී මේ යුක්තව සිටිනවා ඒ නිසා ඒ ධර්මයට নমස්කාර කිරීමත් ඒ ධර්මයේ දේශක බුදුරජාණන් වහන්සේට নমස්කාර කිරීමත් ඒ දෙවිවරු කරනවා ඉමමත්තං බන්තේ භග්මා සනං කුමාරෝ අභාසිත ස්වාමීනි ඒ භග්ම සනං කුමාර භක්මයා මේ අර්ථය එතෙන්දී ප්‍රකාශ කළා. ඉමමත්සං භන්තේ බ්‍රහ්මනෝ සමන් කුමාරස්ස බහතුතෝ අට්ඨංග සමන්නාගතෝ සරෝභෝති. විස්සත්තෝච විඤ්ඤයෝච මංජෝච සවනීයෝච බින්දෝච අවිසාරීච ගම්භීරෝච නින්නාදීච. ඒ තමයි කියනවනේ අෂ්ටාංග සමන්වාගත භක්මස්වරය කියලා මේ ගුණ තුන අහලා තිබෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ශරී මේ ශබ්දය ഘോഷාව මහන්සේගේ හඬ භක්ම ഘോഷය කියලා ඒ භක්ම යෙකුගේ තිබෙන භක්මයෙකු කතා කරන විට ඒ ශබ්දෙහි තිබෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ ශබ්දෙහි තිබෙනවා. ඒක අංග 8කින් යුක්තයි කියන්නේ. ඒ අංග 8 තමයි මේ දක්වලා තියෙන්නේ. මන්ජුච්ච සවනීයෝච්ච නෑ ඉත ඉස්සෙල්ල තුන විස්සප්පෝච්ච විඤ්ඤයෝච්ච මන්ජුච්ච සවනීයෝච්ච බින්දුච්ච අවිසාරීච්ච ගම්භීරෝච්ච නින්නාදීච්ච ඒක පැතිරෙන ශබ්දයක් අහන කෙනා තැනත්තාට මේ අර්ථය කාරණය හොඳට වැටහෙන පරිදි කියවෙන શબ્දයක් මේ බොහොම මිහිරි එක කම් දීමට හැම දිනාගේම සූදානමක් ඇති වෙන විදිහේ શબ્දයක් බින්දුච නිකන් නිකන් අර කාකස්වරේ වගේ නිකන් වැටුනේ එකක් නෙමෙයි. හොඳ ශබ්දයක් අවිසාරී කියන්නේ මේ දැන් කතා කරන විට දැන් අපට අපි කතා කරන විට පිරිස කොපමණ වුණා අතම් විටක සමහරෙක් කතා කරන විට ඉන්න පිරිසේ පිරිසට ඇහෙන්නේ ළඟ ඉන්න ටික දිනකට ඇහෙනවා ඈත ඉන්න අයට නම් ඇහෙන්නේ නැහැ සමහරු කතා කරනවා තවත් සමහරු කතා කරන විට ඒ මේ සභාවේ ඉන්න පිරිස පමණක් නෙවෙයි සමහර විටක මේ කතාවට කිසිදු සම්බන්ධකමක් නැති පිරිසට වුණා ඇහෙන විදිහට කතා කරනවා. බුදුරජාණන් වහන්සේ කතා කරන විට ඒ පිරිස කොයිතරම් විශාල පිරිසක් වුවත් ඒ පිරිසට ඇහෙන්න කතා කරනවා. ඒ පිරිසෙන් පිට කාටවත් ඇහෙන්නේ නැහැ කතාව. මේ විදිහේ මහන්සියගේ කතාව. දැන් අනේ වගේ ඔගේ ඔය ඒ වචනෙද තියෙන්නේ. බාන්න ඒකේ සිංහල කරලා තියෙන්නේ කොහොමද? මම ඔයාලගේ අතමින් සුවසේ නික්මෙන වහා අලුත් අලුත් ඒ කරන මෙහෙණි වූ කනට සුව එළවන එකට කැටි වූ අර බින්දු කිව්වේ ඒකයි. කැටි එළවන එක. ඒක නොවිතර පවත්නා ගැඹුරු වූ රැවුදෙන මෙසේ කීමේ අනුරාධ. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ഘോഷාව භක්ම ഘോഷාව. දැන් ඒ නිසා තමයි ඒ ශබ්දය ඒ ශබ්දය අසන ඇතැම් විටක තිරිසන්ගත සතුන් පවා. ඔවුන්ට ඒ කියන කාරණය නොවැටුණා. මේ ශබ්දයේ තිබෙන මිහිරිය තම නිසා ඒ වෙතටම කන් යොමු කරගෙන අසා සිටි. ඒ ඒ ඒබඳු මිහිරි බවක් ඒ ශබ්දෙහි තිබෙන. ඉතින් යථා පරස අවිසාරීච ගම්භීරෝච නින්නාදීච දැන් මේ සනන් කුමාර භක්මයාගේ මේ ශබ්දය මේ කියන මේ කතාව කරන විට ඔහුගේ ශබ්දය පිළිබඳවයි මේ කීවේ අංගාතකින් යුක්ත වූ භක්ම ස්වරයෙන් ඔහු කතා කරන්නේ <clears throat> නින්නාදීච යථා පරිසංකෝපන භන්තේ භක්මා සනන් කුමාරෝ සරේන විඤ්ඤාසේති ඒ සනන් කුමාර භක්මයා යම් කිසි පිරිසකට නම් තමාගේ ස්වරයෙන් තමාගේ ශබ්දයෙන් මේ කරුණ දක්වන්නේ කතා කරන්නේ විඤ්ඤාපේති නචස්ස බහිද්ධා පරිසාය ഘോഷෝ නිචරති ඒ ත්‍රිසෙන් පිටට ඒ ඔහුගේ ഘോഷාව පැතිරෙන්නේ නැහැ ඒ ත්‍රිසට පමණ යක්ෂකෝපන භන්තේ එවං අට්ඨංග සමන්නාගතෝ සරෝ හෝති සෝ විච්ඡති ධම්මස්සරෝති ස්වාමීනි මේ අංග අතින් යුක්ත වූ යම් ශබ්දයක් ස්වරයක් වේම ඒක කියන්නේ අංග අතකින් යුක්ත වූ භ්‍රත්මස්වරයයි කියලා. සෝ උච්චති භ්‍රත්මස්තර. ඒ අංග අතකින් යුක්ත වන්නේ යම් ස්වරයක් ඒක කියනවා භ්‍රත්මස්තර. අතකෝ බම්පේ දේවා තාවතින් සා භක්මානං සමන් කුමාරං ඒතද දුච්ච. ස්වාමීනි විට ඒ තවතිසා දෙවිවරු ඒ සනන් කුමාර භක්මයාට මෙසේ කීවා සාදු මහා භක්මේ ඒත දේව මයන් සංඛාය මෝදාම අත්‍ත්‍ය සක්කේන දේවානමින්දේන තස්ස භගවතු අට යථා බුච්චා වන්නා භාසිතා තේචමයන් සංඛාය මෝදාම භක්මයා කීවියර ගාථාවක් කියවනේ මේ භක්මේ කෞතිසාගත දිවිවරු ඉන්ද්‍රයන් වූ සක්‍ර දේවේන්ද්‍රයත් සමග තථාගතයන් වහන්සේට নমස්කාර කරමින් ධර්මයටද සුධර්ම වූ ධර්මයටද নমස්කාර කරමින් සතුටු වෙනවා අලුත් දෙවියන්ව දැකලා තථාගතයන් වහන්සේ සමීපෙහි භ්‍රමචර්යාවේ හැසිර මෙහි උපන් අලුත් දෙවියන්ගේ ඒ වර්ණයෙන් හා යසස ආදීන්ගෙන් අන්‍ය දෙවියන් අභිභවා සිටිනු දැක සතුටු වෙලා කියලා ඒ අන්න ඒ කාරණය පිළිබඳව මොවුන් කියනවා සාදු මහා භක්මේ ඒතදේව මයන් සංඛාය නෝදාම් යහපත් යහපති මහා භක්මය මේ ඒතං ඒව ඒතදේව මයන් සංඛාය නෝදාම මෙන්න මේ කාරණය නිසා තමයි අපි සතුටු වෙන්නේ අත්‍යච සක්කේන දේවාන මින්දේන තස්ස භගවතු අට යථා බුච්චා වන්න භාසිත ඒ සක්‍ර දේවේන්ද්‍රත්වෙම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඇති සැටි පවත්නා කරුණු අත වර්ණනාවක් ගුණයක් ප්‍රකාශ කළා. හේතමයන් සංඛාය නෝදාන. අන්න ඒ ඇතිසැටි ගුණ අතක් පිළිබඳව සත්‍යදේවේන්ද්‍රයා කළ ඒ ගුණ දැනමයි ඒ නිසාමයි අප මේ සතුටු වන්නේ. අතධම්තේ ධක්මා සමන් කුමාරෝ සක්කං දේවානමින්දං ඒතදවෝච්ච සාධු දේවානමින්ද මයන්ති තස්ස භගවතු අට යතාදුච්චේ වන්නේ සුනීයාම ඒවං මහා භක්මේති කෝ බන්තේ සක්කෝ දේවානමින්දෝ භක්මනෝ සමන් කුමාරස්ස භගවතු අට යතාදුච්චේ වන්නේ වෛරුදාහා ඉතින් සමන් කුමාර සත්‍රදේවේන්ද්‍රයාට කියනවා ඒ දේවේන්ද්‍රයා අපත් කැමති ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ಗುಣ අප අසන්නට අපට කියන්නේ ඉතින් ඒකෙන්දි සත්‍ය දේවේන්ද්‍රයා ඒ ಗುಣ එලෙසම කිව්වා සංකින් මඤ්ඤසි මඤ්ඤති භවං මහා භක්මා යාවංච සෝ භගවා බහුජන හිතාය පටිපන්නෝ බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන ඒවං බහුජන හිතාය පටිපන්නං බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තායිතාය සුඛාය දේව මනුස්සාන ඉමිනාපි අංගේන සමන්නාගතං සත්තාරං මේව අතීතංසේ සමනුපස්සාමන පනීතරහි අඤ්ඤත්‍ය තේන භගවත ඒ ඒ කරුණ අටම ඒ කියනවා ස්වාක්ඛාතෝ කෝපන තේන භගවතෝ ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි එවං ඕපනයිකස්ස ධම්මස්ස දේශේතාරං මිනාපි අංගේන සමන්නාගතං සත්තාරං නේව අතීතං සේ සමනිකප්පාව නපනේ තරහි අඤ්ඤප්‍රතේන භගවත ඉතින් බුදුරේ බුදුරජාණන් වහන්සේ බහුජන හිතය සුඛය ලෝකාට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස මේ මේ ක්‍රියා කළ එබඳු ශාස්ත්‍රූවරේ අතීතයේද නූයේ අන වර්තමානයේද නොවේ ඒ භාග්‍යවතුන් වහන්සේ හැර ඒ විදිහට උන්වහන්සේ දේශනා කරපු ධර්මය ස්වාකාත සම්දික්තික අකාලික ඒහි පස්තික උපනයික පච්චත්තං වේදිතබ්බුන් නූහි කියන ඒ ගුණයන්ගෙන් යුක්ත වූ ඒ හිම ධර්මයක් දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේදී නූයේ වර්තමානයේද නැත්තේ මේ භාග්‍යවතුන් වහන්සේ ඇර ඉදන් කුසලම්ති කෝපන තේන භගවතා සුපඤ්ඤත්තං බුදුරජාණන් වහන්සේ මනාකොටම වදාළයි දැක්ුවයි මේ කුසල්ය ඉදන් අකුසලම් මේ අකුසල්ය ඉදන් සාවජ්ජං ඉදන් අනවජ්ජං මේ වැරදි සහිතයි මේ නිවැරදි ඉදන් සේවිතබ්බං ඉදන් නැසේවිතබ්බං මේ සේවනය කළ යුතුයි මේ සේවනය නොකළ යුතුයි ඉදන් හීනං ඉදන් සමීතං මේ හීන ධර්මයක් මේ ප්‍රණීතය ඉදන් කන්න සුක්ඛ සප්පටි භාගං මේ කළු සුදු කියන ඒ ස්වභාවයන්ට සමාන වූ ධර්මයෝය කියලා උන්වහන්සේ මනාකොටම සුපඤ්ඤත්ත මනාකොටම දේශනා කළා කනවිල ඒ ඉද ඒවං කුසලා කුසලං පාවජ්ජාන වජ්ජ සේවිතබ්බා සේවිතබ්බ හීන ප්‍රනීත කන්න සුඛ සප්පටිභාගානං ධර්මානං පඤ්ඤාපේතාරං ඉමිනාපි අම්මං අංගේන සමන්නාගතං පක්ඛාරං ඉතින් මේ විදිහට කුසල කුසල සාවජ්ජාන වජ්ජ හීන සේවිතබ්බා සේවිතබ්බ හීන ප්‍රනීත කන්න සුඛ සප්පටිභාග කියන මේ ධර්මයන් ප්‍රකාශ කරන මේ අංගයෙන් යුක්ත ශාස්ත්‍රවරේ අතීතයේදී වූයේ අනාගතයේ වර්තමානයේදී මේ භාග්‍යවතුන් වහන්සේ හැර නැත්තේය. සුභඥත්තා කෝපන තේන භගවතා සාවකාන නිබ්බානගාමිනී ප්‍රතිපදා. නිර්වාණගාමිනී ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මනාකොටම දක්වන ලබසේක. ඒ ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් නිර්වාණයක් කියන මේ දෙක මනාකොටම සසඳේ හොඳට ගැලපෙනවා. සේයථාපි නාම ගංගෝදකං යමුනෝදකේන සංසංගති සමේති. ගංගා ජලයයි යමුනා ජලයයි කියන මේ දෙක එකට මේ සතමෙන්නේ යම්සේද ඒ වගේ. ඒ වෙනේ සුපඤ්ඤත්තා කියන භගවතා සාවකාම නිදාන ගාමිනී ප්‍රතිපදා. ඒ මේ කියන අංගයෙන් යුක්ත වූ ශාස්ත්‍රුවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේදී වූයේය වර්තමානයේද මේ භාග්‍යවතුන් වහන්සේ රැඳෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අබිනිප්පන්නෝ කෝපන තථාගතෝ ලාභෝ අබිනිප්පන්නෝ සිලෝකෝ යාවමඤ්ඤේ කත්ත්‍යා සම්පියායමාන රූපා විහරಂತಿ විගත මදු කෝපනසෝ භගවා ආහාරං ආහාරේ එවං විගත මදං ආහාරං ආහාරයමානං ඉමිනාපියංගේන සමන්නාගතං සත්තාරං නේවාතීතං වේ ඉතින් ඒ එතන දක්වන්නේ බුදුරජාණන් වහන්සේට ලාභ ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පත කියන මේ සිව්පසේ ඒ වගේම උන්වහන්සේට කොයිතරම් සිලෝක කියන්නේ උන්වහන්සේට කොයිතරම් වර්ණනාව ප්‍රශංසා කොයිතරම් දැන් එහෙම ලාභ ලැබෙන විට ප්‍රශංසා ලැබෙන විට බුදුරජාන් වහන්සේ මේ දෙක ඒ ලාභ සක්කාර සිලෝක කියන ඒවා බොහොම භයානක ලෙස සලකන්නට භික්ෂුන් වහන්සේලාට උගන්වලා තියෙනවා. ඒ මොකද එයි මහත් විනාශය පවා ගෙන දෙන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට ඒවා ලැබීම හේතු කොටගෙන උන්වහන්සේ එයි මත්වන්නේ නැහැ. දැන් ඒවා ලැබෙනකොට සිදුවන්නේ කුවන්න මත්වීම. මත්වීම සමහර විටක තමන් කලින් දැක්ක අය තමන් කලින් දන්නා අඳුරන අය අඳුරන්නේ නැති අය හැටියට සිටින්නේ. නේ? ඒ තේරෙන්නේ නැහැ. යනකොට උඩ බලාගෙන යන්නේ. යන්නේ. ඒ මදේ මත් විගත මතු බුදුරජාණන් වහන්සේ විගත මතයි. අපි එතන සිට අනිත් දවසේ කියමු. ඒ